එනම් මේ හැම දිනකටම වගේ ප්‍රෝජනයක් ගත හැකි වන ආකාරයේ දේශනාවක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සෑම දිනෙකම මේ ධර්මශ්‍රවණය කිරීමට පැමිණෙන මෙහිදී මේ ධර්මශ්‍රවණය කිරීමට පැමිණෙන්නේ නිවන් ලබා ගැනීම අපේක්ෂාව ඇතුවයි නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් තමන්ගේ ඇඟේ සහ සිතේ නියම தත්ත්වය නියම ආකාරයෙන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය කරුණක්. මේ ඇඟේ සහ සිතේ නියම தත්ත්වය කියන එකට වෙන වචනයක් තියෙනවා නම් පංචස්කන්ධයේ නියම தත්ත්වය. අපේ මේ ශරීරයේ මම මගේ කියන එක කොටස් පහකට බෙදුවොත් ඒක ස්කන්ධ ගොඩ ගොඩවල් පහක්. රූපය එකක්, වේදනාව තව එකක්, සංඥාව තවත් කොටසක්, සංස්කාර තව කොටසක්, විඥානය තවත් කොටසක්. රූපය කියන්නේ තමන්ගේ ශරීරය, වේදනාව කියන්නේ සැප හෝ දුක් හෝ මඳහත් වේදනා කවර හරි වේදනාවක් සංඥා කියන්නේ සිතෙන් හඳුනා ගන්නා විවිධ දේවල් රූප ශබ්ද ආදී දේවල් සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන විවිධාකාර සිතිවිලි ධර්ම වලට විඥානය කියන්නේ දැනීමට මේ කීප කොටස් පහේ එකතුවට තමයි සත්‍ය කියන්නේ නැත්නම් පුද්ගලය කියන්නේ මම කියන්නේ ආත්මය කියලා වෙනත් ආකාරයකින් හරි කියලා අපි අල්ලන්නේ. ඒක නිසා මේ පහේ නියම தත්ත්වයේ තේරුම් ගන්නට ඕනේ. මේ පහේ නියම தත්ත්වයේ තේරුම් ගැනීමට උපකාර වන ආකාරයේ දේශනා මාලාවක් තමයි අපි මේ ඉදිරිපත් කරගෙන යනු ලබන්නේ. මේක කලින්දී මේක කලින් කරපු දේශනාවලදී මේ ඇයිද කියපු කරුණු ගැන ඉතාම කෙටියෙන් සාරාංශයක් ඉදිරිපත් කරනවා. මේ අලුතෙන් ආපයේදී දැනගැනීම සඳහා ඒ කරුණ ඉදිරිපත් කරන්නේ. අපි මේ දේශනාව පවත්වාගෙන යන්නේ මේ දේශනා මාලාව පවත්වන්නේ සත්තඨාන සූත්‍රයේ ආශ්‍රයෙන්. සත්තඨාන කියන්නේ ස්ථාන හතක සත්ත්‍ඨාන කියන්නේ ස්ථානාට සත්ත්‍ඨාන කුසල කියන්නේ ස්ථානාටක දක්ෂ. ස්ථානාටක දක්ෂ භාවයක් ලබාගත යුතුයි නිවන් ලැබීමට කියන කාරණාවයි අපි ප්‍රකාශ කළේ. සත්ත්‍ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛෝ තේවයෝද පරික්ඛේ මස්මින් ධම්ම විනය උචිත වාක්‍යවලේ උත්තම පුරිසෝති උච්චති කියලා සෝතේ පටන් ගන්නෙ. ස්ථානාර්ථක දක්ෂ වූ තුන් ආකාරයකින් නුවණින් විමස විමසා බලන්නට හැකියාව ඇති භික්ෂුවන් මේ ශාසන භ්‍රමචාරී ජීවිතයේ ගතකොට නිමකොට සංසාර සාගරේ ඉවර කරලා තියෙන රහත් වූ කෙනෙක් කියලා කියනවා කියන එකයි අදහස. එතකොට ඒකෙදි ඒ ස්ථාන හතක දක්වන්නේ කියලා කියවේ අර කලින් කියපු පංචස්කන්ධ ධර්මයන්ගෙන් ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහෙන් එක එක කොටස් කොටසක් පිළිබඳව ආකාර හතකින් හතකින් බැගින් අවබෝධ කරගත යුතුයි කියන එක. يعني රූපේ ගත්තොත් එහෙම රූපේ දක ගන්නට ඕන එක කරුණක්. රූපය ඇතිවීමේ හේතුව දකින්නට උන දෙවන කරුණ රූපය නිරුද්ධ වීම තුන්වෙනි කාරණාව රූපය නිරුද්ධ කිරීමේ මාර්ගය හතරවෙනි කාරණාව. මේ කරුණු හතරක් තියෙනවා රූපය රූපය ඇතිවීමේ හේතුව හේවත් රූප සමුදය දෙක රූප නිරෝධයේ තුන්වෙනි කාරණාව රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව රූපේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව කියන එක හතරවෙනි කාරණා. ඔයිට අමතරව තවත් කරුණු තුනක් තියෙනවා. රූපංච අස්සාදංච ආදීනෝංච නිස්සරණංච පජානාති කියන. රූපයෙන් ලැබෙන ආස්වාදයේ සතුට මොකක්ද කියලා දැනගන්නට ඕන. රූපයෙන් ලැබෙන ආදීනවේ කුමක්ද කියලා දත යුතු වෙනවා. රූපයේ තියෙන නිස්සාරණ නිස්සාරණ කියන්නේ රූපේ කෙරෙහි තියෙන ඇලීම බැඳීම සිතින් සම්පූර්ණයෙන් නැති කර ගැනීම අපි අවබෝධ කරගන්නට ඕන. මේ එතන කරුණු හතක් තියෙනවා. ඒ රූපය පිළිබඳ මේ කරුණු හතම වේදනාවට, සංඥාවට, සංඛාර විඥාන කියන ශේෂ ස්කන්ධ වලටත් එකසේම අදාළ වෙනවා. ඒ ඒ ස්කන්ධ පිළිබඳ මේ කරුණු හත ඒ ස්කන්ධයට සුදුසු සුදුසු ආකාරයෙන් අපි අවබෝධ කරගන්නට ඕන. ඒ කියන්නේ වේදනාව දකින්නට ඕන, වේදනා සමුදය දකින්නට ඕන, වේදනා නිරෝධය, වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරන්නට ඕන. වේදනාවේ ආස්වාදයයි ආදීනමයයි කියන කරුණත් ඒ වගේම හිනිස්සරණය ඒවත් නිදහස් වීම දැකගත වෙනවා. මේ විදිහට තමයි සංඥා සංකාර විඥාන. මේ කරුණු ගැන සරල හැඳින්වීමක් අපි පළමුවෙන් ප්‍රකාශ කළේ සූත්‍රයේ දැක්වෙන කරුණු. ඊට පස්ව මට මතක හැටියට රූපය කියන්නේ කුමක්ද කියන කාරණාවයි ප්‍රකාශ කළේ. රූපය කියනකොට තමන්ගේ <clears throat> ශරීරයේ රූපස්කන්ධය කියලා කියන්නේ. මේ රූපය කියන එකදී තමන්ගේ ඇඟ දිහා බැලුවහම තමන්ට තේරෙනවනේ මෙතන සත්‍යයක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා, ගැහණියෙක් සිටිනවා, පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන්. එතකොට ඒ රූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔහු ලබාගෙන නැහැ. රූපංජ පජානාති රූපේ දැකලා හුනේ. ඒක නිසා රූපයේ දතයුතු ආකාර කීපයක් අපි ප්‍රකාශ කළා. එක්කෝ මේවා ධාතු වශයෙන් දකින්නතේ කියෝ. මේ කියන්නේ රූපයක් හැදිලා තියෙන්නේ පරමජීවී හෝ සජීවී රූප හැදිලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින්. එතකොට මේ ශරීරය මේ විදිහට පඨවි ධාතු ගොඩක්, ආපෝ ධාතු ගොඩක්, වායෝ ධාතු ගොඩක්, තේජෝ ධාතු ගොඩක් ඒ හැර මෙතන මේ රූපස්කන්ධය තුළ සත්‍යයක් කියන්නට නැත්නම් මම කියන්නට මගේ කියලා ගන්නට කිසිවක් නැත තිබෙන්නේ මේ ධාතු මාත්‍රයක් පමණක් කියන අවබෝධය ඇති කර ගන්නට අවශ්‍යයි රූපේ දැක ගන්නකොට අර කලින් දවස්වලදී අපි ඒවා කියවා මේ සාරාංශයක් අපි ඉදිරිපත් කරන්නේ එතකොට මේ රූපය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායු මූල ධාතු අතරින් මේ බාහිර වස්තු තියෙනවා ජීවි පණ නැති වස්තු ඒවත් තියෙන මූල වේ මූල ධාතු අතර මේ බාහිර ධාතු වල තියෙන පඨවි ධාතු ආපෝ ආදී ධාතු කොටස තමන්ගේ ශරීරයේ තියෙන මේ පඨවි ආදී ධාතු කොටස ධාතු වශයෙන් එකයි ඒ කියන්නේ එකම වගේ දෙකක් නෙවෙයි මෙතන සත්‍ය පුද්ගලයක් නෙවෙයි කියලා ඒ දෙක අවබෝධ කරගන්නට කියන කරුණ පෙන්වන්න කලේ කියන්නේ යාචකෝ පඨවි බාහිර පඨවි ධාතු යාචම්බන් අභ්‍යන්තර පඨවි ධාතු ධාතු මතරේ විශ්සා ඒ කියන්නේ අභ්‍යන්තර පඨවි ධාතුවන් බාහිර පඨවි ධාතුවන් පඨවි ධාතු වශයෙන් එකයි. එතන සත්‍ය පුද්ගල කියලා කියන්නේ නැහැ. ඒ විදිහට තමන්ගේ ශරීරයයි බාහිර මූල ධාතු අතරයි සම කරලා දකින්නට පුළුවන්කම තිබෙන්න ඕන. එහෙම දකින්න කෙනා රූපේ දැක්කා වෙනවා. නැත්නම් ඉතින් මතු පිට හැමින් තමයි කෙනෙක් තීරණය කරන්නේ මෙයා ලස්සනයි, කැතයි, ගෑණියෙක්, මිනිහෙක් ආදී වශයෙන්. එහෙම දැකීමක් නෙවෙයි මෙන්න අදහස් කරනු ලබන්නේ. අපිට විනිවිද දක්නා ප්‍රඥාවකින් රූපයේ විනිවිද දැකලා අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ විනිදැනීමකුයි මෙයින් අදහස් කරනු ලබන්නේ. එතකොට ඒ එකක්. ඒ රූපය පිළිබඳ තවත් දතේතු ආකාරයක් අපි කියවා මේ දෙතිස් කුණප කොටසක් වශයෙන් මේක දකින්න දෙයි කියලා. කියන්නේ තේසුන් ලොම්නිය දබ් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු අදවත් වෙනහැලිය ආදී කොටස් 32ක් තියෙනවා මේ ශරීරේ. Tamanda තේරෙන තේරෙන කොටස් වලට හරි අරගෙන බලලා මේ කුණප කොටස් 32කින් මේක හැදිලා තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ මතු පිට සමයේ තියෙන ස්වરૂපය නිසා අපේට මේ කයේ තියෙන පියවි තත්ත්වය පේන්නේ තේරුම් ගන්නට බෑ. ඕනෑම මේ මූල ධාතු හතරක ස්වરૂපය තමයි මේ මතු පිට පෘෂ්ඨය. ඒක උපමට්ටම්ව තියෙන එක. දැන් උදාහරණයක් අපි හිතමු ඇපල් ගෙඩියක් ගත්තොත් ඒකේ මතු පිට තියෙන පොත්ත හොඳට සිනිදුවට උපමට්ටම්ව පවතිනවා. නැත්නම් අපි හිතන තැඹිලි ගෙඩියක් ගත්තොත් ඒකේ තියෙන පිට පොත්ත හොඳට මුද්දුවට උපමට්ටම්ව සෙනෙදුව පවතිනවා. ඉතින් ওই වගේම තමයි මේ අපේ ඇඟේ තියෙන හැමේ තත්ත්වය දේ මූල ධාතු අතරේ ස්වરૂපය ඒකයි. අන මතු පිට පෘෂ්ඨය උපමට්ටම්ව තියෙන එක බොහෝ පඩවි ආදී මූල ධාතු අතරවල හතරක තියෙන ස්වરૂපයක්. දහක කොලයක් ගත්තත් එහෙමයි, මලක පෙත්තක් ගත්තත් එහෙමයි, කොයි දෙයක් ගත්තත් ඒ වගේ. එතකොට Tamanne තේරෙන්න ඕන මේ මතු පිට හැමේ තියෙන මේ කියුම් හැමේ තියෙන ස්වરૂපයෙන් මම රැවටෙන්නේ නැතුව මේකේ නියම தත්ත්වය දකින්නට ඕනේ. ඕනේ කියලා. චව්‍යාකාරයෝ පටිච්චන්නෝ යථා භූතන්න දිස්සති කියලා බුදුහාමුදුරේ ඒක නිසා ප්‍රකාශ කරලා තියෙනවා. මේ කුංචි හැමෙන් ඒ කියන්නේ සියුම් උඩු කුණු හැමෙන් මේ ශරීරයේ වැසෙලා තියෙනවා. ඒක නිසා ශරීරයේ නියම තත්ත්වේ පින්නම් කරන්නේ නැහැ කියන එකයි ඒ අදහස. නිසා මේ ශරීරයේ කුණප කොටාසයක් වශයෙන් බලන්නට ඒ කියලා අපි කිව්වෙම දකිනවා නම් අර රූපේ කරේ තියෙන චන්ද රාගය ඇලීම බැඳීම තමන්ගේ රූපේ කරේ තියෙන බලවත් ආශාව ආදී දුරු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට ආකාර දෙකක් පමණක් අපි රූපය දැක ගැනීම පිළිබඳ කතා කළේ තව ආකාර රාශියක් තියෙනවා හේතුඵල වශයෙන් දකින්න ආදී විවිධ ක්‍රම තියෙනවා. ඉතින් අඩු වශයෙන් ඔය ආකාර දෙකෙන්වත් රූපය දැක යුතු කියන කාරණාව අපි කලින් දේශනාවලදී පෙන්වුම් කළේ. ඒ විදිහට මේ අය මේ දක්වා මානසිකාර පැවැත්වන. මේ මානසිකාර පැවැත්වුවා කියන්නේ ටිකක් සිට සමාධිමත් කරලා කයේ කයේ තියෙන නියම ස්වરૂපේ මේකයි කියලා තමාම තමාගේම නුවණින් අවබෝධ කර ගැනීම. ඒක යෝනිසෝ මනසිකාරයක් නොවනින් මෙනෙහි කරලා අවබෝධ කර ගැනීම. අන්න ඒ අවබෝධය ඇති කරගත්තා නම් Tamanne තේරෙනවා මේ රූපේ දකිනකොට මේවා ඇතුලේ තියෙන මේ වාගේ දේවල් නේ කියලා. දැන් මේ අය සමහර කොමිනී කපනවා වාගේ වැඩ දැකලා නැතිවට එහෙම දැකලා තියෙනවනම් ඔය ඇතුලේ තියෙන කොටස් දකින්නට දැකලා තියෙනවා මේ ඇතුලේ තියෙන කොටස් මොනවද කියලා අවබෝධ වෙනවා. ඉතින් මා වාසනාවකට ලංකාවේ මේ මේ කරන තැන්වල මේ හාමුදුරුවන්ට විතරයි ඒවා දකින්නට අවසර දෙන්නේ. ගිහි අයට එහෙම යන්න දෙන්නේ නැහැ. මේ ළඟදී මට දැනගන්න ලැබුණා මේ ඥානানন্দ හාමුදුරුවෝ එහෙම CD එකක් ගහලා තියෙනයි කියලා මමත් ඕක අදහස් කළා දැන් අවුරුදු 20කට විතරුද්දී මෙහෙම එකක් ගහන්න තියෙනවා හොඳයි කියලා. කෙසේ වෙතත් ඒ හාමුදුරුවෝ එහෙම එකක් ගහලා තියෙනවලු CD එකක්. ඒ මිනිහක් අපින එකක කොටස්. පුළුවන් නම් කොහොම හරි ඒක හොයලා අරගෙන ඒක බලන්න. ඒ බලනකොට Tamanට තේරෙයි මේ ඇතුලේ මේ වගේ කහ පාට මේද ගොඩක් රතු පාට මාස් ගොඩක් මේ වගේ මේ ජරා ගොඩක් නේද තියෙන්නේ කියලා. එයාට නිකන් බොරුවට භවනා කරනවට වැඩිය ඒක දැකලා කරන කෙනාට හිතට කාවැදෙනවා. මේකෙන් අදහස් කරන්නේ මේවා දැකපු ගමම මේවා ඔක්කොම එපා වෙනවායි කියලා. ඕව නිරන්තරයෙන්ම කරන මිනිසුන් හොඳට විවාහ ජීවිත ගත කරනවා මොකක්වත් ඒ වගේ දේ කැලීමක් මොකක්වත් නැත්නම් ඒකම දොස්තර මහත්මයා මෙයාට එනවා. ඒ දොස්තර මහත්මයා මට කිව්වා මිනි 3000කට අධික ප්‍රමාණයක් දැනට කපලා තියෙනවා කියලා. ඒත් ඉතින් විවාහ වෙලා දරුවෝ හදලා හොඳ තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට හැටිම තමයි. මිනි කපන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කොච්චර දැක්කත් ඒවා පැත්තට ඉතින් ඔය පිළිකුල රෝමේ වැටින්නේ ඒක දැක්කයි කියලා පිළිකුලක් ඇති වෙනවා ඒ වෙලාවට ඇති වුණාට ඒක දිගටම පවතිනවායි කියලා හිතන්න බෑ. මොකද ශරීරයේ තියෙන චන්ද්‍රාගය අනාගාම මාර්ගය තුලින් අඩුම වශයෙන් ඒ තත්ත්වයෙන්වත් අයින් කරොත් විතරයි කාමච්ඡන්දය දුරු කරන්නට පුළුවන් වන්නේ නැති කෙනෙකුට බෑ. කොච්චර මිනිහ කපනවා දැක්කත්. ඒක නිසා අඩු වශයෙන් ඒක දැකලවත් බල හොයාගෙන බලන්නට උත්සාහ ගන්න. එතකොට තමයි ශරීරයේ නියම තත්ත්වය පෙනෙන්නේ. මම කලින් උදාහරණයක් කිව්වා. මේක මේ ටාගට් එකක් අධික දයානන්ද කියලා මහත්තයෙකුට මම කොහොම හරි ඔය CD එක හම්බුණා. බලලා බලලා අනේ මේ රතු පාට මාස් ගොඩන්නේ ජරාවන්නේ කියලා තීරණය කරලා නින්දට ගියාට පස්සේ විවිධාකාර ගෑන දැකලා මෙයා රාග සිතිවිලි ඇති වුණා කියලා. මෙන්න මේ කතාව කිව්වේ මේවා දැකීමෙන් පමණක් අපට මේ ශරීරයේ නියම තත්ත්වය අවබෝධ කරගන්නට බෑ ප්‍රඥාවෙන් විනිවිද දක්නව නුවණකින් දැකීමයි අවශ්‍ය. අර මොනවත් නැතුවට වැඩිය මේකවත් හොඳයි කියන අදහසින් තමයි මම කිව්වේ CD එක හොයාගෙන බලන්නට කියලා. මේ රූපය ගැන දතේතු ආකාර දෙකක් අපි කතා කළේ. එක්කෝ පිළිකුල් වශයෙන් නැත්නම් ධාතු වශයෙන් බලන්න. ඊළඟට කියන්න තියෙන්නේ රූපයේ කොටස් ආකාර හතක් දකින්න තියෙන රූප සමුදයන් පජානාති කියලා. රූපේ ඇතිවීමේ හේතුව දකින්නට ඕන කියන එකයි. මේකේ විශේෂයෙන්ම මේ මතක තබා ගත යුතු කරුණ මෙන්න මේකයි. මේ අපි දැන් මේ රූපයේ සමුදේ මට ඕන නම් පැය දෙක තුනක් හරි කියන්න පුළුවන් නැත්නම් පැය භාගයෙන් හරි එකකින් හරි කියලා ඒක නිම කරන්නට පුළුවන්. මෙයාට පොතක් පතක් කියවලා ඒ කරුණු දැනගන්නට පුළුවන්. නැත්නම් මේ කියන කරුණු මේ අයට මතක තබාගෙන මේ කියන්නේ මේකයි කියලා තේරුම් ගන්නටත් පුළුවන්කම ලැබේ. ඒකේම උනාට තමන් රූපය සමුදේ දැක්කා වන්නේ නැහැ. ඒ කියන්නේ පොතක කියවන කරුණු මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් හෝ නැත්නම් දේශනාවක් අසලා ඒක තේරුණු පමණින් හෝ ඒකෙන් අදහස් කරන්නේ නැහැ තමන් මේ රූප සමුදය දැක්කයි කියලා. තමන් රූප සමුදය දැක්කා වන්නේ මේ රූපය හැදෙන්නේ මේ විදිහටමයි වෙන විදිහකින් නෙවෙයි මේ විදිහට මේ හේතුන් නිසා හැදිච්ච රූපය මම කියලා මගේ කියලා ගන්න එක කොච්චර වැරදි මෝඩකමක්ද මේ මේ හේතුන් නිසානේ මේක හැටගන්නේ කියලා Tamanටම අවබෝධ විය යුතුයි මේ අවබෝධයේ නැතිකම තමයි බොහෝ දෙනෙකුට නිවන් යාමට බාධකයක් වෙලා තියෙන්නේ ඒ අවබෝධය තමාගේ හද තුළින්ම ඇති වෙනවා නම් නිවන් යනවා කියන එක අපහසු කාර්යයක් නෙවෙයි. ඒ අවබෝධය ලබන්නට ප්‍රඥාව තියෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාව නැතිවට කොහොමද බැහැ? ප්‍රඥාව තියෙන අය පවා ඒ අවබෝධය නෙවෙයි ලබන්නේ සංඥාවට යට වෙනවා. ඒ කියන්නේ කියන කරුණු පොතපතකින් හරි නැත්නම් ධම්මදේශනාවකින් හරි ආන කරුණු වල ඇති වෙන සංඥාව තමන්ට සංඥා ඇති වෙනවා ඒ ගැන හැඟීමක් ඇති වෙනවා එතකොට ආ මම මේ කාරණාව දන්නවා කියලා ඒකෙන් සෑහීමකටපත් වෙනවා එහෙම කරලා හරියන්නේ නැහැ ඒ නිසා රූප සමුදය අපි දකින්නේ මේ රූපය මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන හැඟීම ඇති කර ගැනීම සඳහා ආත්ම දෘෂ්ටිය නැති කර ගැනීමට අනාත්මය කියන හැඟීම ඇති කර ගැනීමට මේ රූපේ දැස බලාගෙන මේක අනිත්‍ය දැන ආත්ම නෙවෙයි අනාත්මය අනාත්මය අනාත්මය කිය දහස් සැරයක් කිව්වත් ඒකෙන් අදහස් කරන්නේ තමා රූපේ අනාත්මයි කියලා දැක්කා කියලා. මේ අවබෝධය තමයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ. එතකොට මේ අවබෝධය ඇති කර ගැනීමට උපකාර වෙනවා අපි මේ කියන කරුණ. මොකද සෝස්සායෙන්ම තමන්ගේම දැනීමෙන් ඒ අවබෝධය ඇති කර ගන්නට පුළුවන්කම බොහෝ දෙනෙකුට නැහැ. අතීත පාරමී සත්‍ය නැත්තම් කොහෙත්ම බැහැ. ඒ නිසා මෙවැනි කරුණු අසලා කේවල දැනගන්න එක හොඳයි. එතකොට රූප සමුදය රූපේ ඇතිවීමේ හේතු. මේ රූපේ ඇතිවීමේ හේතු ප්‍රධාන වශයෙන් මම එදා මේකට කරුණු තුනක් කියලා. ඒ කරුණු තුන ගැන සිහිපත් කරලා එන්නට ඊට පස්සේ අපි කියනකොට තමන් කරගත්තු අවබෝධය කොයිතරම් දුරට නිවැරදිද කියලා තමන්ටම තක්සේරුවක් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා එදා ඒක අපි කිව්වේ ඉතින් මේකට මතකද දන්නේ නැහැ ඒකේ කරුණු තුනක්. රූපය ඇතිවීමේ හේතු ප්‍රධාන එකක් මෞඛ මනසික වශයෙන් අපි කතා කරන්නේ මන් මෞඛසට රූපයක් පහළ වීමේ හේතු ටිකක් තියෙනවා ඒ හේතුන් නිසායි මේ රූපේ මෞඛස පහළුනේ කියලා දැක ගන්නට ඕන මෞකසේ තුල රූපේ වැඩෙනවා බිහි වුණාට පස්සේ රූපේ වැඩෙනවා රූපේ පවතිනවා මේ රූපේ වැඩෙන්නේ මේ විදිහට රූපේ පවතින්නේ මේ හේතුන් නිසායි කියලා දැක ගන්නට ඕන මරුණට පස්සේ රූප නිරෝධයකට පත්වන්නේ රහත් වූ කෙනෙකුගේ පමණයි අනිත් අය නැවත නැවත උපදීපදී ඒ රූප ලබනවා ඒ රූප ලැබීමේ ආකාරය දැනගන්න ඕන කොටස් තුන දකින්නට ඕන ඒ කොටස් තුන දකිනකොට රූප සමුදය ගැන කතා කරන බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ දක්වන්නේ ආහාර සමුදය රූප සමුදය කියලා. ආහාරය නිසා රූපය ඇති වෙනවා. නැත්නම් ආහාරයයි රූපය ඇතිවීමේ හේතු. එතකොට මේ ආහාර කියනකොට මෙයාට එකපාරට තියෙන මේ කන බොන ආහාර ටික පමණයි. ආහාර වර්ග හතරක් තියෙනවා. කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර මේ කොටස් හතර නිසා රූප හැටියෙනවා. මේකම අභිධර්ම පොත්වල දක්වනවා කර්ම ආහාර, චිත්ත කර්ම චිත්ත ඉත්තු ආහාරය. කියන්නේ ආහාර කියන වචනේ වලට දාලා නැහැ. කර්ම, චිත්ත, ඉත්තු ආහාර කියන කොටස් හතරක් නිසා මේ රූපේ හැදෙනවා කියලා. එතකොට මේ කරුණු හතරට අමතරව බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික වශයෙන් රූපය තීමේ හේතු දක්වලා තියෙනවා සමාධි භාවනා සූත්‍රය කියලා සූත්‍රය. ඒකයි අපි අද කියන්නේ අනිත් කරුණු දෙක ඊට පස්සේ කියන්නම්. මොකද මේක ප්‍රායෝගික වශයෙන් ඉතාම වැදගත් නිසා පළමුවෙන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සමාධි භාවනා සූත්‍රය ආරම්භ කරනකොට සමාධින් වික්කේ භාවයට සමාහිතෝ වික්කේ වික්කෝ යථා භූතම් පජානාති. මහණෙනි සමාධිය භාවිතා කරන්නටය සමාධිය භාවිතා කළාට පසුව යථා භූතම් පජානාති ඇත්ත ඇති සැටින් දකිනවා. කිංච යථා භූතම් පජානාති කුමක ඇත්ත ඇති සැටින් දකින්නේ කියනකොට මේක තමයි රූපය මේ රූප සමුදය මේ රූප නිරෝධය ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගම මේ සමාධියෙන් දකින්න කරුණ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනා අත්ංගම මේ වේදනා වේදනා සමුදය මේකයි වේදනාවේ අත්ංගමේ මේකයි මේ විදිහට සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ තුන ඒ ස්කන්ධ ඇතිවීමේ හේතු ඒ වාගේ නිරුද්ධ වීම මේ ටික සමාධිමත් සිතක් ඇති කෙනෙකුයි දකින්නේ. ඒකයි සමාධි භාවනා සූත්‍රයේ දක්වන්නේ. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූත සම්පජානාති කියන එකට කියන්නේ. එතකොට මේ රූප සමුදය ගැන දැන් අපි කතා කරන්නේ. මේකේ මේ සූත්‍රයේ රූප සමුදය විස්තර කරන ආකාරයේ හරිම රසවත් ප්‍රායෝගිකයි මේ ඇයට අත්දකින්නට පුළුවන්. ඒ රූප සමුදය මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඒකට පිළිතුරු දෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඉද බික්කවේ බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති මේ ශාසනයේ භික්ෂුවක් භික්ෂුවක් කියන්නේ හාමුදුරු කෙනෙකුටම පමණක් නෙවෙයි සිව්වන පිරිසමටම භික්ෂුව කියන ආමන්ත්‍රණයෙන් ආමන්ත්‍රණය කළාට පස්සේ දේශනාව යොමු කළා වෙනවා. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර දෙනාටම මේක අදාළයි. එතකොට මෙම ශාසනයේ භික්ෂුවන් අභිනන්දතේ අභිනන්දනය කරනවා. අභිනන්දනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ සතුටින් ආස්වාද කරනවා වගේ අදහසක්. අභිවදති හොඳයි ලස්සනයි මිහිරි හරි හොඳයි ආදී වශයෙන් වචන පිට කරනවා. අජ්ජෝසාය තිට්ඨති ඒකේ අල්ලගෙන ඒකේ බැස්සගෙන වගේ සිටිනවා. එතකොට කිංච අභිනන්දති අභිවදති අද්දෝසායති මොනවද මේ අභිනන්දනය කරන්නේ ආස්වාද කරන්නේ නැත්නම් මේ අල්ලාගෙන දැඳගෙන සිටින්නේ රූපං අභිනන්දති අභිවදති අද්දෝසායති ඉති රූපය අභිනන්දනය කරනවා හොඳයි ලස්සනයි ආදී වශයෙන් ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා අභිවදති ඒක ගැන විවිධ ආකාරයෙන් වර්ණනා කරලා වචන පිට කරනවා හරි ලස්සන යাদি වශයෙන් කියන්නේ. ඊළඟට ඒ රූපේ ගිලගෙන දැසගෙන ඒකම නිමක්න වෙලා වගේ සිටිනවා. ඒකයි අජෝසාය චිත්තටි. එතන රූපේ කියනකොට මේ තේරුම් ගන්නට ඕනෝ ඇහැට පෙනෙන රූප පමණක් නෙවෙයි මේන් අදහස් කරන්නේ කියන කරුණ. මේ රූපය ආස්වාද කරන තමන්ගේ ඇඟ අරගෙන ඒ ඇඟත් ආස්වාද කරන්නට පුළුවන්. ඒ ඇඟ හොඳයි හොඳයි කියලා ඒක අල්ලගෙන අභිවදති හොඳයි කියන්නටත් පුළුවන්. ඒ ඇඟම මම මගේ කියලා හිතාන ඒකම බැසගෙන ගිලගෙන සිටින්නටත් පුළුවන්. වෙන බාහිර කෙනෙකුගේ ඇඟකුත් එහෙම ගන්නට පුළුවන්. දරුවෙක් වෙන්නට පුළුවන්, සහෝදර සහෝදරයෙක්, මිත්‍රයෙක්, නැත්නම් ගැහණියෙක්, මිනිහෙක් ඕන කෙනෙක්. ඒ වගේම ඕන සතෙක්. ඒවා අභිනන්දනය කරන්නට පුළුවන්. ගෙදර ඇති කරන ශ්‍රද්ධා සතෙක් කියලා හිතමු උදාහරණයක්. එයා වුණත් අභිනන්දනය කරන්නත් පුළුවන්. එයා ලස්සන ලස්සනයි කියලා එම කියන්නත් පුළුවන්. ඒක ගිලගෙන බැස්ගෙන සිටින්නත් පුළුවන්. ඊට අමතරව කනට ඇහෙන ශබ්ද රූප මේවා පිළිබඳවත් අභිනන්දති අභිවදති අජෝසාය තිත්තති තමයි. නාසයට දැනෙන ගඳ සුවඳක් රූප. දිවට දැනෙන රස ඒවත් රූප. කයට දැනෙන විවිධ ස්පර්ශ තියෙනවා ඒවත් ඔක්කොම රූප. මේ කොටස් පහමයි මෙතන රූප කියන එකෙන් අදහස් කරන්නේ. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහට අරමුණු වන දේවල්. ඇහැට රූප, කන ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ. මේ ඔක්කොම රූප කියන වචනයට අතුලත් වෙනවා. මේ රූප තමයි ළඟන ආස්වාද කරන්නේ, අභිනන්දනය කරන්නේ, ඇඟිලගෙන ඒකේම නිමක්න වෙලා බැස්සගෙන සිටින්නේ. එතකොට රූපං අභිනන්දතෝ අභිවදතෝ වජ්ජෝසාය චිත්තතෝ ඒ ආකාරයෙන් ඒ පුද්ගලයා කටයුතු කරන විට රූපං අභිනන්දති අභිවදජ්ජෝසාය චිත්තේ රූපං අභිනන්දතෝ අභිවදතෝ වජ්ජෝසාය චිත්තේ උප්පජ්ජති නන්දි නන්දිය කියන එක ඇති වෙනවා නන්දිය කියන්නේ සතුටක් සහිත ආශාවක් ආශාවක් ඇති වෙන්න පුළුවන් සතුටක් නැතුව සතුටක් මිශ්‍ර වෙලා ඇති වෙන ආශාවට සප්පීතික තෘෂ්ණාව කියලා කියනවා. ප්‍රීතිය සහිත තෘෂ්ණාව. මෙන්න මේ සප්පීතික තෘෂ්ණාවට තමයි නන්දිය කියන්නේ. අර විදිහට රූපය හොඳයි, ලස්සනයි, අරාදී වශයෙන් ඉලගෙන ඒක අල්ලගෙන දඟලනකොට සප්පීතික තෘෂ්ණාවක් ඇති මේක මේ ජීවිතේදී කොච්චර නන්දුවට මේ ආයත ඇතිලා තියෙනවද කියලා කල්පනා කරනකොට තේරෙයි මම මේ ජීවිතේ පුරා කොච්චර මේ විදිහට මම කරලා තියනවාද කියලා. එතකොට එන්න නන්දිය ඇති වෙනවා. යා රූපේ නන්දී තදුපාදාන. මේ රූපේ පිළිබඳ මේ ආකාරයේ සප්ප්‍රේතික තෘෂ්ණාවක් ඇති වෙනකොටම ඒකම උපාදානයක් වෙනවා. කියන්නේ අපි අපි හිතමු මේ කාටත් තේනේ මිනිහ ගෑණියක් හෝ ගෑණියක් මිනිහෙක් උපාදාන කරලා ආස්වාද කරලා කියන හිතමු අල්ලගෙන. ඒ එනකොටම ඒකකේ සබ්ජෙක්ට් තෘෂ්ණාවක් ඇති වෙනවා. අර හොඳයි ලක්ෂණය ආදී කියනවා. ඒ සබ්දේතික තෘෂ්ණාවක් ඇති වෙනකොටම ඒ තෘෂ්ණාවම උපාදානයක් බවට පත් වෙනවා සිතින් අල්ලනවා තදින්. තස්ස උපාදාන පත්‍ය බහෝ තස්ස උපාදාන පත්‍ය බහෝ කියලා බුදුහාමුදුරු කියන්නේ අපි වෙන් කරලා කියවන. එතකොට මේ මේ වෙනි උපාදානයක් කරව පුද්ගලයාගේ සිත තුළ කර්ම භව රැස් වෙන්න පටන් ගන්නවා. කියන්නේ අපි දැන් ඇහැට ප්‍රිය රූපේ දැක්කා ඒක හොඳයි ලස්සනයි ආදී වශයෙන් මිහිරි ආදී වශයෙන් ගත්තා. නැත්නම් වචන පිටකලා වචන පිටකලේ නැත්නම් සිතින් හරි හිතනවනේ. ඒත් ඒවා සිතේ විතක්ක ਵਿਚාර ඇති වුණා නම් වචන පිටකලා හා සමානයි. එතකොට ඒකම රූපේම නිමක්න වෙලාම ඉන්නවා. එහෙම ඉන්නකොට ඒක පිළිබඳ නන්දිය ඇතිවන සබ්බේක්‍රිය තෘෂ්ණාව ඒකම උපාදාන කරනවා. උපාදාන කළාට පස්සේ ඉතින් කයින් ඔය කායික දේවල් කරනවා. සමහර විට සමහර විට වචන වලින් නොඑක් දේවල් කරනවා. මනසින් ඉතින් නොඑක් දේවල් සිදෙනවා. කායික වාචික මානසික කියන මේ කර්ම භව රැස්වීම කායික ක්‍රියා මානසික ක්‍රියා වාචික ක්‍රියා වලින් තමයි කම්ම භව සිදුවන්නේ. මේ කර්ම භව රැස්වීමක් තියෙනවා. දැන් මේ කර්ම භව අපි රූපයන් අල්ලගෙනයි කටයුතු කළේ මේ රූපයන් අල්ලගෙන කටයුතු කරපු ඒ කර්ම භව ශක්තිය ඔන්න මරණ මොහොතේදී මනසට එන අරමුණු වෙනවා එතකොට භවපච්චා මොකද වෙන්නේ ජාති ඒක නිසාම ජාතිය ගෙන දෙනවා. අපේ රූප අල්ලගෙන දැඟලපු කර්ම ශක්තියක් නිසා ජාතිය ගෙන දුන්නා නම් ඒ ජාතියෙන් රූප පහළ වෙනවා. ඒකෙන් දෙයක් ඒකයි වචන දෙකක් නෙමෙයි. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූප කනට අල්දැහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ මේවා අල්ලාගෙන කටයුතු කරලා කර්ම භව රැස්වීම නිසා මේ කොටස් පහම අපි අල්ලාගෙන තිබුණා ගියාත් මුලදී ඒක නිසා මේ ඉන්ද්‍රිය පහ අපිට පහළ වුණා කර්ම විපාක ශක්තියක් වශයෙන් යම් කිසි කෙනෙක් මේ දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ගේ ඇඟ තිබුණට අපේට වගේ කාය ප්‍රසාද රූප නැහැ කියලා පොත්වල තියෙනවා. දිව තිබුණට රස දැනෙන දිවහ ප්‍රසාද රූපේ නැහැ. නාසය තිබුණට ගඳ සුවඳ දැනෙන ගහන ප්‍රසාද රූපේ නැහැ කියලා බ්‍රහ්මයන්ට ඒවා නැහැ කියලා පොත්වල තියෙනවා. දක්වලා තියෙනවා. මොකද ඒගොල්ලෝ අර මැරෙන වෙලාවේ ධානාසිතකින් උපදින්නේ. ධානාසිතකින් උපදිනකොට ධානයේ අරමුණ යන රූප රූපාවචර ධානය යන රූපයක් අල්ලලා තියෙන්නේ. ඒක නිසා රූපයක් සහිත ලෝකයක පහළ විහිත්‍ති. ඒ වුණාට ඒගොල්ලෝ අර දිවට දැනෙන රස අල්ලගෙන, කයට දැනෙන ස්පර්ශ අල්ලගෙන ඒව නැහැ. ඊට වඩා උසස් ධර්මයක් අල්ලලා තියෙන ධ්‍යාන සම්පත ඒකයි බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ. එතකොට ඒක නිසා ඒ ඇට ඒ ඉන්ද්‍රියන් ඒ රූප කොටස් තිබුණට ඒවා තුළින් දැනීම් පහළවන්නේ ඒවා ඉන්ද්‍රියම් බවට ආයතන බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් අනිය පංචස්කන්ධ ධර්මයන් අතරින් මේ රූපස්කන්ධයට අයත් මේ කොටස් පහ අල්ලාගෙන දඟලන පුද්ගලයන් කරන ලද කර්ම ශක්තියේ විපාකයක් වශයෙන් නැවත පහළ වෙනකොට ඔය කියන කොටස් පහ නැවත නැවත තියෙනවා. එතකොට බහපත්‍යා ජාති ජාති ආවට පස්සේ ජාතිපත්‍යා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනසුපාස සම්භවන්ති ජාතියනවා ජරා වෙනවා ව්‍යාධි වෙනවා මරණ වෙනවා ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම වෙනවා ඒමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති මේ දුක්ඛ සමුදය මේ විදිහට තමයි ගලාගෙන ගලාගෙන යන්නේ එතකොට මේ දුක්ඛ සමුදය කියනකොට එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේක තමයි රූප සමුදය කියලා එතකොට මෙතන දුක්ඛ මේතස්ස කේවලස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදය හෝති මේ දුක්ඛස්කන්ධේ සමුදය මේ විදිහට ඒ කියන්නේ කේවල කියන්නේ සුද්ධ දුක්ඛස්කන්ධේ සමුදය මේ විදිහට සිදු වෙනවා. එතකොට දුක්ඛස්කන්ධය කියන්නේ සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ පංචස්කන්ධේ ප්‍රවැත්මමයි දුක්ඛ සත්‍ය කියන්නේ වෙන එකක් නෙවෙයි. ඉතින් අපි මේ කතා කරන්නේ රූපය ගැනනේ. මේකම එතකොට වේදනා සංඥා සංඛාර විඥාන වලටත් අදාළයි. ඒවත් ඒ සූත්‍රයේ දක්වනවා. එතකොට ඒ විදිහට රූප ඇතිවීමක් තිබෙනවා. පහළවීමක් තියෙනවා, රූප සමුදයක් තියෙනවා. මේක ප්‍රායෝගික වශයෙන් මෙයට අත්දකින්නට පුළුවන්. නිවෙස්වලට ගියාට පසුව ටිකක් සමාධියෙන් යුතුව මොකක් හරි භාවනාවක් කරන්න. සිතේ සමාධිය ඇති වෙනකම්. සමාධිය ඇති වුණාට පස්සේ සමාධියෙන් යුතුව ආපස්සට හැරිලා Taman බලන්න මං මොන හරි මොකක් හරි රූපයක් මේ රූපය කොච්චර මං ආස්වාද කළාද අභිනන්දනය කළාද අල්ලගෙන දැඟලුවාද මේක කෙරේ මට කොච්චර සප්‍රීතික තෘෂ්ණාවක් ඇති වුණාද මේකෙන් මං කොච්චර කොච්චරනම් කර්ම බව රැස් කළාද ඒක තේරුම් ගන්නට පුළුවන්. මේක උපාදාන කරගත්තු නිසා. යම් හේකින් මම මේ රූපේ ඇල්ලුවේ නැත්තම්, ඒක තමයි වැදගත් වන්නේ. යම් හේකින් මම මේ විදිහට මේ රූපේ අල්ලගන්න නැතුව කතහැරියන සිටින්. එතකොට ආශාද කිරීමකුත් නෑ, අභිනන්දනය කිරීමකුත් නෑ. සප්පීතික තෘෂ්ණාවක් ඇතිවන්නේත් නෑ. ඒක නිසාම උපාදාන ඇතිවන්නේ නෑ, භව ඇතිවන්නේත් නෑ නේද? සමහර විට මේ ඇයට අත්දැකීම් ඇති අද හොඳට රූපයක් අල්ලගෙන ආස්වාද කරලා හිත වෙනකොට ඒ රූපේ කෙරේ කලකිරීමක් ඇතිලා නැත්නම් විරුද්ධවාදීකමක් ඇතිලා එපා වෙන තත්ත්වයක් ඇති වෙච්චි රූප ඇති. මේ නිසෝවාරි සත්‍යවාරි කවරන් රූප ඇති. මේ රූපයක් ගැන කල්පනා කරලා බලන්න කලින් මම මේ විදිහට මගේ සිතින් අල්ලාගෙන කටයුතු කළා ඒ ඒ සිත වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වුණාට පස්සේ මම ඒ රූපය අල්ලන්නෙත් නෑ ආස්වාද කරන්නෙත් නෑ හොඳයි කියන්නෙත් නෑ ඒකේ ගැන තණ්හාවක් ඇති වෙන්නේ නැහැ, උපාදානයකුත් නැහැ, කර්ම භවයකුත් නැහැ. මේකට විසුද්ධි මාර්ගය හෝ අටුවා පොතක තියෙන උපමාවක් මම කියන්නම්. මේකට නේ වෙන වෙන කෙනක වෙන තැනකදී කියපු උපමාව මේකට අදාළව නැතිලා කියන්නම්. එක්තරා පුද්ගලයන් තමන්ගේ ප්‍රිය භාර්යාවක් ඉන්නවා ඊටාම් ප්‍රිය භාර්යාවක් ඉතින් මෙයා ලස්සනයි ඉතින් ආශා කරනවා නොයෙක් දේවල් කරගෙන කරගෙන යනවා ඉතින් මෙයාට මුගාවක් බැඳීම් ඇතුව ඉන්නවා ඉතින් පසු කාලයක මෙයාට තේරෙනවා මේ ගෑන් කාන්තාව වෙනත් මිනිස් දෙන්නෙක් හරි එක්කෙනෙක් එක්ක හරි සම්බන්ධකම් පවත්ලා මේ ආගේ කල්පනාව ඒ දෙන්න කතිකා කරලා දිනනවා තමන් මරන්න මේක Tamanට දැනගන්න ලැබෙනවා අවංක ඇත්තටම සිදුවෙච්ච දෙයක් මේ දැනගන්න ලැබෙනවා මෙයාට. දැනගන්නට ලැබුණාට පස්සේ අර කලින් හොඳයි ලස්සනයි කියපු නැත්නම් ඇලුම් කරපු ඒ රූපය ඒ පුද්ගලයාට පේන්න බැරි රූපයක් බවට පත් වෙනවා. වෛරයකම. ඊට පස්සේ ඒ ගෑන් කෙනා ඒ මිනිහා අත්හැරලා වෙන මිනිහෙක් එක්ක යනවා කියමු. ඒ මිනිහා එක්ක යනකොට ඒ මිනිහා කලින් තමන්ගේ ගෑණි වෙන මිනිහෙක් කියව එක කතා කරනවා දැක්කම වෙනවා කියලා මිනිහාට බොහොම හිතට අමාරුයි ඉතින් වෙන සංදසරවල් පවා වෙන්න පුළුවන්. දැන් ඉතින් මෙයා අත්හැරලා තින්නේ අත්හැරලාට පස්සේ ඒ පුද්ගලයා දකින්නවා තමන්ගේ ඉස්සර ගෑණි වෙනත් මිනිහෙක් එක්ක හොඳට සතුටින් යනවා. දැක්කයි කියලා ඒ මිනිහාට කිසිම හැඟීමක් ඉන්නේ නැහැ. තරහක් එන්නේ නැහැ, ගැටීමක් එන්නේ නැහැ අර කලින් අන්න ඒ වගේ. මේ අර තමෙන් දැකපෝ දේ තමන් දැකපු ඒ රූපේ කෙරේ යම් කිසි දුම්නසක් අමනාපයක් වෙන දෙයක් පහළ වුණා නම් අර කලින් පැවති සිතේ ස්වરૂපේ වෙනස් වී ගිය ආකාරය අවබෝධ කරගන්න. එතකොට මේ සෑම දෙයක්ම තමාට ඇති කර දුන්නේ බාහිර රූප තුලින් නෙවෙයි තමාගේ සිතින් තමාමයි ඇති කරගත්තේ කියන අවබෝධය ඇති කරගත්තේ. ඒ කියන්නේ කිසිම බාහිර රූපයකට අවශ්‍යකමක් නැහැ අපට ඇලීමක් ඇති කර දෙන්නටවත් ගැටීමක් ඇති කර දෙන්නටවත්. කිසිම රූපයක් අපේ අපිට කියන්නේ මම ලස්සනයි මම කැතයි හොඳයි ආදී කිසිවද අපේ සිතේ තමයි සෑම දෙයක්ම සිතන්නේ ඒතකොට සිතේ විපර්යා විපරීත ස්වરૂපයන් මත රූප විපරීත වශයෙන් අපි දකිනවා විපරීත කියන්නේ නියම තත්ත්වේ නැතුව මුලාගෙන් පත් වෙලා බලන එතකොට ඒක නිසා අර විදිහට සමාගයේ අධ්‍යක්ීම් පාදක කරගෙන ආපස්සට හැදී බලනකොට Tamanට තේරෙන්නට ඕනවා මගේ සිතේ මෝඩකම මෙන්න මේ මේ විදිහට එදා ක්‍රියාත්මක වුණා. අපි දැන් අර කලින් ආස්වාද කරලා හොඳයි හොඳයි කියලා අල්ලාගෙන ගත්තු රූපයක් නිසා කර්ම බව රැස් කරගෙන විඳපු දුක ගැන ඊළඟට ටිකක් අවධානය යොමු කරලා බලන්න. මේ රූපේ මම මේ විදිහට අල්ලාගෙන ආස්වාද කරගෙන නදාගෙන දඟලපු නිසා මේ මේ මේ දුක් ගැට මම විඳන්නේ. මේ මේ කර්ම මම රැස් කළානේ මේ විදිහට කායික ක්‍රියා කළා මේ විදිහට වාචික ක්‍රියා කළා මේ විදිහට මානසික ක්‍රියා කළා මේකෙන් මගේ සංසාර ගමන මේ විදිහට දික් වෙනවා මගේ සිතේ නොදක්කම මෙතන මේ විදිහට ක්‍රියාත්මක වුණායි කියලා තමන්ගේ සිතේ පවත්නා වූ නොදක්කම තමන්ට තේරෙන්න ඕනේ මේක තේරෙන්නේ ප්‍රඥාවකින් මෝඩකමට ප්‍රතිවිරුද්ධ ධර්මයෙන් තමයි මෝඩකම තේරුම් ගන්න. එතකොට ඒ විදිහට තේරෙනකොට Tamanටම අවබෝධ වෙනවා මේ රූප සමුදය මේ ආකාරයෙන් සිදු වෙනවා කියන කාරණා. ආයෝගික වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය දැකලා රූපස්කන්ධයේ පහළවීම මේ මේ විදිහට සිදු වෙනවා මේ මේ හේතු නිසා ඇති වුණා එතකොට මේ රූපේ ඇති කර දුන්නේ කවුද? තමන්ගේ රූපේ. Tamanටම තේරෙන්න ඕනේ කවුරුවත් මේ රූපේ ඇති කර දුන්නේ නැහැ. කොහෙවත් ඉන්න බ්‍රහ්මයේ කරි දෙවියෙක් කරි මේ රූපේ නැවුවේ නැහැ. Tamanටම තේරෙන්න ඕනේ. මේ රූපේ Taman ඇති කරගත්තත් නෙවෙයි. වෙන කෙනෙක් ඇති කර දුන්නේත් නැහැ. සම්මනෝයි වෙන කෙනෙකුයි දෙන්නම කරලා දීලත් නැහැ. මේක නිකම්ම පහළ වුණෙත් නැහැ. එතන කරුණු හතරක් මම කියවා. මේ රූපය Tamange ඇඟ මේ කතා කරන්නේ පංචස්කන්ධේ රූපස්කන්ධේ. බාහිර සත්‍යයේ දෙවියෙක් බක්මේ ඇති කළෙත් නැහැ. මම ඇති කරගත්තෙත් නැහැ. මමයි බාහිර සත්‍යයේ දෙගොල්ලම එකතු වෙලා ඇති කරගත්තෙත් නැහැ. ඉබේම ඇති වුනේත් නැහැ. ආකස්මිකව ඇති වුණා කියන්නේ. අනිත්‍යවට පටිච්ච සම්පන්න කියනවා නම් හේතුන් නිසා හටගත් ඒවට හේතුන් නැතුව හැටියට ඒවට කියන්නේ අදිච්ච සමුප්පන්නක. මේක අදිච්ච සමුප්පන්න ධර්මයකුත් නෙවෙයි. මේක අවබෝධ කරගන්න බලන්න. දැන් දෙවියෝ මාරුපේම වුණේටි එක මේ අය සාමාන්‍ය පිළිගන්න දෙයක් නේ. එතකොට මම ඇති කරගත්තේ නැහැ කියන එක මෙයාට තේරෙන්නේ නැහැ සමහර විට. මම නෙමෙයි කර්ම කළේ ඒ කර්ම වල විපාක සත්‍යයක් වශයෙන් මේ රූපස්කන්ධේ ඇතුළේ මගේම කර්ම විපාක සත්‍යයක් තුළින්නේ කියන කතාව තියෙන. Taman හැංගීම එනවා. අපි කතා බහ කරනකොට එහෙම කතා කරන්න ඕනේ මගේ කන්නේ මට පිළිපාක දෙනවා ඒ විදිහට ඒ විදිහට සූත්‍රවල තියෙනවා බාල පඬිත වෙනි සූත්‍රවල තියෙනවා තයාගේ සම්පාප්පම්මං ගතං ත්වංචේ වේතස්ස විපාකම් පරිසංවේදිස්සේති ටික උඹමයි කර්මයේ කලේ උඹමයි විපාක විඳින් උඹ මේක නිසා විපාක විඳපන් කියන එකයි ඒ අදහස ඒ සම්මුති වශයෙන් කතා කරනකොට එහෙම කතා කරනවා නමුත් සත්‍ය වශයෙන් දකින්නට ඕන එදා කර්ම රැස් කරන විට නාම රූප සංඛ්‍යාත සංස්කාර ධර්ම එදා ඇති ඇති නැති නැති ගියා මම කර්ම රැස් කළා නෙවෙයි මගේ කර්ම රැස්වීමක් නෙවෙයි ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් තියෙන මේ නාම රූප සංඛ්‍යාත සංස්කාර ධර්ම හේතුන් මත ඇති වෙමින් හේතුන් නැති වෙනකොට නැති වෙමින් හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ඇති වෙමින් නැති වෙමින් යනවා එතකොට Tamanne තේරෙනවා මේක මම කළපු දෙයක් නෙවෙයි කියලා. මේ ආත්ම දෘෂ්ටිය නැති කරන්න සත්‍යයේ පුද්ගලයක් නැහැ කියන හැඟීම මම කියලා කෙනෙක් නැහැ කියන හැඟීම නැති කරන්නයි මේවා මේ රූප සමුදය තුළින් දකින්නේ. එතකොට මේක අදිච්ච සම්පන්නනේ ඉබේම ආවත් නෙවෙයි එකපාරට නිකන් අහසින් කඩාගෙන වැටෙනවා වගේ ආව නෙවෙයි. මේ මේ හේතුන් තිබුණා. හේතුන් නිසා ඵලයක් වශයෙන් පහළ වුණා. ඉතේමස්මං ඉතේමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති මෙන්න මේ හේතුව තියෙනකොට මේ ඵලය තියෙනවා මේ හේතුව පහළ වනකොට මේ ඵලය පහළ වෙනවා මේකයි සිදුවන ක්‍රියාදාමය මේක හරියට දකිනවා නම් තමන්ගේ සිත තුළ සම්මා දිට්ඨිය කියන ආර්යසංග මාර්ගයේ අංගයයි ක්‍රියාත්මක වන්නේ මම මේ කියපු කරුණු මේකට සමහරට තේරුණා. මොකද සරල කරුණු ටිකක් ඉදිරිපත් කළේ. ඒ තේරුම් ගත්තට නැවතත් අපි කියන්නේ මේ ඇයිට මේ රූප සමුදය අවබෝධ කළා කියලා කියන්නට බෑ. ඒක නිසා තමන්ගේම අවබෝධයෙන් මේක මේ විදිහටම සිදුවෙන ආකාරය දකින්න. ඒ දැකීම සඳහා තමයි ප්‍රායෝගික වශයෙන් කළ යුතු ආකාර කීපයක් අපි පසුව ප්‍රකාශ කළේ. එතකොට එහෙම ප්‍රායෝගික වශයෙන් තමාගේ සමාධි ප්‍රඥාවෙන් මේවා හරියටම දකින්නට පුළුවන් නම් තමන්ටම තේරෙනවා වෙන කෙනෙක් වෙන විදිහට කියලා තිබුණා. පොත්පත්වල කවර ආකාරයකින් සඳහන් වෙලා තිබෙනවා. මේ රූපය කියන්නේ මෙන්න මේ විදිහට ඇති වෙන හේතුන් නිසා ඇති වෙන ඵල ධර්මයක්. මේක කිසිසේත්ම මම කියන්නට බෑ, මගේ කියන්නට බෑ. හේතු ඵල ක්‍රියාදාමයක් කියන්නේ අවබෝධය සමාතම ඇති වෙනවා. එසේ ඇති වුණොත් තමයි ඒ තමාගේම අවබෝධය පහළ වුණොත් තමයි Tamannට කියන්නට පුළුවන්කම තියෙන්නේ මම රූප සමුදය දැක්කා කියලා. නැත්තම් මේ ඇයට කියන්නට තියෙන්නේ මම රූප සමුදය මේකයි කියලා අහලා තියෙනවා කියවලා තියෙනවා කොහොම වචනයක්. ඒ අවබෝධ වෙලා දැක්කා කියන්නට බෑ. ඒ දැක්කා කියන එක කියන්නට පුළුවන්කම ඇති කර ගන්න. එහෙම වුණොත් තමයි මේ ධම්මෙන් ප්‍රයෝජනයක් මේ ජීවිතේදීම ගන්නට පුළුවන් වන්නේ. එහෙම කලේ නැත්නම් මේවා සංඥා වලට සීමා වෙනවා. ඒතකොට මේ දක්වා කියන ධම්මයේ කරුණ වල කෙටි සාරාංශය මොකද්ද? අපි කලින් දවස්වල කරපු ධම්ම දේශනාවල කෙටි සාරාංශයක් පළමුවෙන් ඉදිරිපත් කළා. අද කතා කළේ රූප සමුදය ගැන. ඒතකොට රූප සමුදය ගැන කතා කරනකොට කොටස් තුනක් දකින්න තියෙ කියලා කියනවා. මෞකෂයට පහළ වීමේ හේතු ටික දකින්නට මෞකෂ තුළ වැඩිම සහ බිහි වුණාට පසුව වැඩෙන ආකාරය දකින්නට මරුණට පස්සේ නැවත නැවත ඉපදී ඉපදී යන ආකාරය දකින්නේ රූප. මේ මරුණට පස්සේ නැවත නැවත ඉපදී ඉපදී යන ආකාරය දැකීමට හේතු වන ආකාරයේ කොටසක් තමයි අපි පස්ව විස්තර කළේ. එතකොට මේ රූප සමුදයේදී කර්ම, චිත්ත, ඊත්ව ආහාර කියලා හතරක් තියෙන බවක් ප්‍රකාශ කළා. ඒවා විස්තර කළේ නෑ. ඒ වගේම කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා රූපේ ඇතිවීමේ හේතු හතර සූත්‍ර පිටකයට අනුව දක්වා තිබෙනවා. ඒකත් අපි විස්තර කළේ නැහැ. අපි විස්තර කළේ අර සමාධි භාවනා සූත්‍රයේ රූප සමුදය කෝච වික්කවේ රූප සමුදය මොකද්ද මානින් රූප සමුදය රූප සමුදය කියන්නේ කියන එක විස්තර කළ පාඩයට අනුව ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකි කොටසක්. එහිදී කියපු කරුණ වල කෙටි මෙතාම කෙටි සාරාංශය මේකයි. අපි හොඳයි ලස්සනයි කිය ආස්වාද කරගෙන අල්ලගෙන දඟලනවා මේ රූප රූප ගෙවාම පැහැර කන්නට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ ඇහැට පෙනෙන රූප මේ ඔක්කොම කොටස් රූප මේවා අපි අර විදිහට අල්ලගෙන දඟලනකොට ඒ පිළිබඳ නන්දියක් කැමැත්තක් ඇති වෙනවා. ප්‍රීතියක් සහිත කැමැත්තක් ඒකම උපාදාන වෙනවා. උපාදාන වුණාට පස්සේ නොඑක ආකාර කායික වාචික මානසික ක්‍රියා කර්ම සංස්කාර රැස් කරමින් කර්ම භව රැස්වීමක් සිදු වෙනවා. මේ කර්ම භව රැස්වීම නිසා නැවත ඉපදීමක් වෙනවා. නැවත ඉපදිනකොටම මේ කර්ම ශක්තියේ බලය නිසාම අපිට රූපස්කන්ධයක් පහළ වෙනවා. මේ ක්‍රියාදාමයේ දිගින් දිගටම දිගින් දිගටම යනවා පින්නම් පාන තෙක්ම. රූපසමදි. එතකොට ඒක කියලා අපි ප්‍රායෝගික වශයෙන් මේක තමන්ගේ ජීවිතේට පහුගිය අත්දැකීම් වලට යොමු කරලා බලන්නට කියලා කිව්වේ. රූප සමුදය දකින්න. එහෙම බලනකොට තමන්ට තේරෙන්නට ඕන මේ රූපය වෙන කෙනෙක් ඇති කළෙත් නැහැ. මම ඇති කරගත් නැහැ වෙන කෙනෙකුයි මමයි දෙකොල්ලම එකතු වෙලා ඇති කරගත්තේ නැහැ නැත්නම් හේතුන් නැතුව ඉබේ හටගත්තේ නැහැ මෙතන මේ මේ හේතු තියෙනවා මේ මේ ඵලය තියෙනවා මේ හේතුව මේ ඵලය මේ හේතුව මේ ඵලය මෙච්චරයි මෙතන තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න කියන කාරණාවයි මේ දක්වා මෙයට අපි ප්‍රකාශ කළේ. නැත්නම් මේ විදිහට ඒ කරුණ මෙයට අවබෝධ කරගත්තොත් නියත වශයෙන්ම පුළුවන්කම ලැබෙනවා රූපය තුල රූපේ කෙරේ තියෙන ආත්මීය සංඥාව. ආත්මයක් ඇත කියන හැඟීම දුරු කරගන්නට. එතකොට අවබෝධයේ ප්‍රබල ප්‍රබල වන්නට ඒ ආත්මීය සංඥාව දුරවන ආකාරයත් ප්‍රබල වෙනවා. යම්තන්නම් ඇති වුණේ යම්තන් දුරු වේච්ච. ඒක නිසා මේ විදිහට කටයුතු කරන බලන්නේ ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට මේ පංචස්කන්ධයේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ වේවා. එසේ අවබෝධ වීම තුළින් මේ ඇයට මේ පංචස්කන්ධ ධර්මයන් අතහැරලා මේ ඒකාන්ත දුක්ඛ සත්‍යය අතහැරලා ඒකාන්ත දුක්ඛ සමුදය සත්‍යය අතහැරලා මේ අතහැරීම තුළින් ලබන ඒ අතහැරීම කියන්නේ මාර්ග සත්‍යය. මේ මාර්ග සත්‍යය තුළින් ලැබෙන නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා නිවන ශනසීමට මේ කුසල ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා අපි අපි ආශිර්වාද කරනවා. දැන් මෙම දේශනාව නිම කරන්නම් දෙවියන්ට අපි පින් දෙමු ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චන් ලක්ඛන්තු සාසනං ආකාශත්තාජ බුම්මත්තා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා බුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනේ කරන් මිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සත සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යාය ධම්මේ පුඤ්ඤං වහන්තු සම්බ දුක්ඛා පංචතු මේකද සියලුම සත්‍ය කුසල ශක්තිය මේ ආයතන නිසන සීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ස්තම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මේ උච අතු නිබ්බාන සම්පatti නාති සමින්දතු සෝපස්සේ වනිවස දේවා